ඡය නීවරණානි කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං තීන නිද්ද නීවරණං භක්ති කුච්ච නීවරණං විචිකිච්ඡා නීවරණං අවිද්‍යා නීවරණං දැන් සාමාන්‍යයෙන් හැමදෙනාටම වාගේ පුරුදු වී තිබෙන්නේ නැත්නම් හැමදෙනාම වාගේ දැනගෙන තිබෙන්නේ නීවරණ සකයි කියලා. පංච නීවරණ දැන් අභිධර්මයේදී ච නීවරණාන් කියලා නීවරණ සයක් වදාරා ඒ අවිද්‍යාවත් එක්ක. ඒ අනිත් තැන්වලදී මේ කාමච්ඡන්ද නීවරණ කියන මේ නීවරණය දක්වන විට කාමච්ඡන්දයේ කීවේ බලවත් වූ ලෝභය. ඒ බලවත් වූ ලෝභය හෝ ලෝභය අවර හෝ ලෝභයක් කොයි අවස්ථාවකදීවත් උපදින්නේ නැහැ. මේ අවිද්‍යාව වශයෙන් දැක්වෙන මෝහයෙන් තොරව. ඒ නිසා මේ නීවරණ ගැන කතා කරන විට අවිද්‍යාව ඒ නීවරණ වශයෙන් ලැබෙන ඒ හැම ධර්ම සමගම එකට උපදිනවා. ඒ නිසා මේ සූත්‍රාන්ත දේශනාවලදී නීවරණ පහක් වශයෙන් බලාපොරොත්තු මේ අභිධර්ම දේශනාවේදී ඡ නීවරණානි આ නීවරණ සයක් පදාරා ඒ නීවරණ කියා ඒවාට නම් කර තිබෙන්නේ ඒ කුසලය ආවරණය කරන ධර්ම එහෙම නැත්නම් ධ්‍යාන මාර්ග ඵල කියන මේවා ආවරණය කරන රසන ඒවාත් ඇතිවන්නට ඉඩ නොහරින ධර්ම කියන තේරුමෙනුයි ඒවාට නීවරණ නීවරණ කියන එක කොටින් විග්‍රහකට දක්වනවා නීවරණන්ති ආවරණං නීවරණ යනු ආවරණයෝය ආවරණය කියන්නේ රහම ඒකට ග්‍රාම මාර්ග ඵල කියන මේවා ඇතිවීමට බාධා කරන ඇතිවීම වළක්වන ස්වභාව ධර්ම සමූහයකට තමයි මේ නීවරණ යන්නේ බුදුරජාණන් වහන්සේ වදාරා ඒ කාමච්ඡන්ද නීවරණය කියේ ලෝභනීය අරමුණු වල ඇලෙමින් ඇතිවන්නා වූ බලවත් වූ ලෝභය. ඒ කාම කියන එයින් ලෝභය දක්වනවා. ඡන්ද කියන එකෙන් ලෝභයම එතන දක්වනවා. එහෙම නැත්නම් දැන් ඡන්ද කියන චෛතසිකයක් අප ඉගෙනගෙන තිබෙනවානේ. එය සත්‍යකම්්‍යතා ඡන්දය. එතන ඡන්දේ කියන්නේ කුසලයකුත් නෙවෙයි අකුසලයකුත් නෙවෙයි. ඡන්ද කියන ඒ වචනය ගතකොට. ඒ ඡන්ද කියන ධර්මය පිළිබඳව සැලකෙන විට එය ඒකාන්ත කුසල් කියා කියන්නටත් බැරි ඒකාන්ත අකුසලී කියන්නටත් බැරි ඒ ඒ දෙකේම ඇතිවෙන අකුසල් සමගත් උපදින කුසල් සමගත් උපදින ඒ වගේම අව්‍යාකෘත සිත් සමගත් ඇතිවන චෛතසික. ඡන්ද. සත්තු කම්්‍යතා කියන්නේ ඒක කරමු කැමැත්ත. ඉතින් යනු කැමැත්ත, එනු කැමැත්ත ආදී වශයෙන් ඕනෑම කැමැත්තක් ඊට ඇතුළත්. ඒ ලෝභයත් සමග යෙදෙන විට ලෝභයට අනුකූලයි. අලෝභයත් සමග යෙදෙන විට අලෝභයට අනුකූලයි. එනිසා ඡන්දය ලෝභසිතේ කියලෙනවා. ඒ ලෝභ සුඛයේ යෙදෙන විට ලෝභයේ පැත්තමයි එය ගන්න. අලෝභයත් සමග යෙදෙන විට ලෝභයට ප්‍රතිපක්ෂයි. ඒ ලෝභයට ප්‍රතිපක්ෂ වූ අලෝභයේ සමග යෙදෙන විට අර ලෝභයක් සමග යෙදෙන ඡන්දය නෙවෙයි ඒ. ඒ අවස්ථාවේදී ඒක ආ එතන ඡන්දේ කියන්නේ ලෝභය. ඒ නෑ අනේ ඒ විදිහට ඒ ඡන්දය ඡන්දය මෙතන අකුසලයක් ලෝභයෙන් දැක්වීමටයි පදාරන්නේ. ආම ඡන්ද කියන එකෙන් ඒ කාම කාම කියන්නේ නැතුව නැවතත් කාම ඡන්ද කියන. එයින් අදහස් කරන්නේ බලවත් වූ ලෝභය. ඒ බලවත් වූ ලෝභයයි කෙනෙකුට ඒ ඥාන මාර්ගඵල කියන මේවා ආවරණය කරන්න. දැන් කෙනෙකුගේ සිතෙහි යමක් පිළිබඳව ලෝභය හටගත් කල්හි ඒ හටගන්නවයි කියන එකෙන් දැක්කන්නේ කුමක්ද? ලෝභයේ පරිඋත්ථාන වීම. ලෝභය හටගන්නවයි කියන්නේ ඇති වෙනවයි කියන්නේ අකුසල් සිතක් ඉදදීම. ඒ උපදන අකුසල් සිත ලෝභ මූල සිතක්. ලෝභයත් සමග උපදන බැරි ඒ ලෝභ මූල සිතක්. ඒ ලෝභ මූල සිතක් ඇති වෙන විට ලෝභයේ తත්වයේ කුමක්ද කියන්නේ? ලෝභයේ පිළිබඳ ලෝභයේ අංශය ධර්මයකුත් නේ. කාමරාගාංශය, භවරාගාංශය කියා දක්වා තිබෙන අංශය ධර්ම. ඒ අනුසයන් අනුසය කෙලෙස් ඒ අනුසය වශයෙන් පවතින විට එය පවතිනවයි කියන්නටත් බැරි. පවතිනවයි කියන්නේ තිබෙනවයි කියන එක. තිබෙනවා නම් යම. නිර්වාණ ධර්මයේ හැර අන්‍ය හැම ධර්මයක් පිළිබඳවම කතා කරන විට ඒක තිබෙනවයි කියන්නට ඒ තිබෙන අවස්ථාව ඇතිවන අවස්ථාවක් වෙන්නට. ඒ තිබෙනවයි කියත හැකි උපාද පිටි භංග කියන මේ ක්ෂණත්‍රය තුල තිබෙනවයි. එහෙම ඒ එතකොට එහෙම ක්ෂණත්‍රයේ තුල නම් ඊට කියනවා අපි පච්චුප්පන්න නැත්නම් වර්තමානයි. ඒ ක්ෂණත්‍රය ගතකොට නැති වෙනවා. ඒ පිළිබඳව දැන් අප කියන්නේ සීතයි. තාම ඒ ක්ෂණත්‍රයට පැමිණෙන්නේ නැති ඒවා තමයි අනාගතය. අනාගතය. ඒ අනුසය හරියට අනාගත වගේ ගන්නට තිබෙන්නේ. නමුත් ඒ අනාගතේ කියන්නට වන්නේ ඒ උපදනා වූ අකුසල ධර්මය. සාහම උපන්නේ නැහැ ඒ නිසා ඒක අනාගතයේ සිට ඇති ඉපදී හැකි ශක්තියක් උපදින්නට පුළුවන් බවක් තිබෙනවා. ඊට සුදුසු අරමුණු ලැබුණු නැත්නම් අරමුණු හේතු ප්‍රත්‍ය ලැබුණාම ඒ ධර්මයේ උපදිනවා. උපදින්නට කලින් කොහිද තිබුණේ? කොහෙවත් තිබුණා නෙවෙයි. නමුත් ඒ ලෝභාදී සය හත පිළිබඳව නැත්නම් ඒ ධර්ම වශයෙන් නම් තිබෙන එතන 6යි. අනුසේ වශයෙන් ධර්ම වශයෙන් 6යි, අනුසේ 7යි. කාමරාගානුසේ, භවරාගානුසේ කියේ ලෝභය. විද්ධානුසේ, විචිකිච්ඡානුසේ, මානානුසේ, අවිද්‍යානුසේ. ඉතින් ඒවා වෙන වෙනම චෛතසිකනේ. කාමරාග භවරාග කියා දැක්වේ ලෝභය. අනුසේ වශයෙන් හතක් ඒක ධර්ම වශයෙන් නම් හයයි ඒ ධර්ම අනුසය ධර්ම කර්ම අතගත්තේ නැති නමුත් හටගත හැකි කෙලෙස් අකුසල ධර්ම ඒවා ඒ తত্ত্বය හරියට මේ අර කර්ම තිබෙනවා දැන් අප සිදු කරපු කර්ම කියන්නේ ඒවා අපි යම් යම් කර්ම කර තිබෙනවා. මේ ජීවිතයේදීත් කර තිබෙනවා. මීට පූර්ව ජීවිතවලදීත් කර තිබෙනවා. ඒක කොහේද තියෙන්නේ? සමහරුන් නම් කියනවා අහස තියෙනවායි කියලා ඕන වෙලාවක එනවායි කියලා හිතනවා. <laughs> අන්න ඒ වගේ තත්ත්වයක්. ඒක කොහේවත් තිබෙනව නෙවෙයි. කොහේවත් තියෙනව නෙවෙයි. ඒක තිබෙන තැනක්. එහෙම තැන්පත් වෙන තැනක් ගැන එහෙම තිබේ නම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එහෙම එහෙම තැනක් ගැන එහෙමනම් වදාරනවා. මෙන්න අසුවල් තැන තිබෙනවා. ප්‍රශ්න අනුසය දකින්න අනුසය ධර්ම තේරෙනවා. අනුසය අපට හිතාගත හැකි අපිට පෙනෙන්නේ නැති වුණාට අපි දන්නවා අපට යම් අරමුණක් ලෝභණීය අරමුණක් ඉදිරිපත් වූ කල්හි ඒ ලෝකයේ ඉපදිය හැකි බවක් අප තුල තිබෙනවා. එහෙම උපදින්නේ හැම විටමත් නෙවෙයි. ඒ ලෝභනීය අරමුණු කොයිතරම් තිබුණා. ඒවා Tamante දකින්නට ලැබුණත්, අසන්නට ලැබුණත්, ආග්‍රහණය කරන්නට, රස විඳින්නට ඇඟේ හැතුණා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කියන්නේ ලෝභනීය එක. Taman මේ අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරයෙන් සිටිනවා නම් ඒ පිළිබඳ ලෝභයක් උපදින්නේ නැහැ. ලෝභයක්. අනේ එහෙම යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නේ නැතිව යමෙක් සිටිතොන් ඒ ලෝභණීය අරමුණෙන් අරමුණ නිසා ලෝභය උපදින්නට පුළුවන්. ඒ ලෝභයේ උපදී හැකි ශක්තියක් අප තුල තිබෙනවා අප්‍රහීන වශයෙන්. ඒකයි මේ අනුසය කියලා. අනුසය දැන් කාමච්ඡන්ද නීවරණයේ කීවේ එහෙම අනුශේකත නෙවෙයි. ඒ අනුශේක ගැන කතා කරනවා නෙවෙයි එතන. ඒ එතන නීවරණය වෙන්නේ සිතක උපදින අවස්ථාව. ඒ අපට ලෝභයක් උපදිනොත් යම් අවස්ථාවකදී ඉතින් ඒ කියන්නේ ඒ අවස්ථාවේදී පවත්නේ අකුසල් සිතක්. අකුසල් සිතක්, ලෝභ මූල සිතක්. ඒ ලෝභ මූල සිත කොහොමද ධ්‍යාන මාර්ග ඵල කියන මේවා ලබා දෙන්නේ නැත්නම් ඒවා සුදු දෙන්නේ ඒවාට උදව් කරන්නේ උපකාරක. ඒ නිසා ඒවා ආවරණය කරනවා. දැන් උපදවාගෙන තිබෙන මාර්ග ඵලවලට නම් යමක් කරන්නට බෑ නිවරණ. ඒ කියන්නේ මාර්ගය උපදවාගත්තොත් ඒ මාර්ගය නැති කරන්නට නිවරණයකට බෑ. ඊට අනුතුරුව ලැබෙන ඵලය නැති කරන්නට බෑ. හැබැයි මේ නීවරණ හේතු වෙන්නට පුළුවන්. නැවත නැවත ඒ ඵලය සිත උපදවා ගන්නට අමාරු වෙන්න පිටති. ඒක සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණි කෙනෙක් වුණා. එතනත්තා කාමච්ඡන්දය නැතිකලේ නෑ. ඉතින් මේ කාමච්ඡන්දයට හැරෙන අවස්ථාවක් තිබෙනවා සෝවාන් වූ පුද්ගලයාගේ සිත වුණා. ඒවාට නැමී බර වී හැරි සිටිනවා නම් එතකොට ඵලසිත උපදවා ගැනීමේ වමනාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඵලසිත උපදවා ගැනීමට ඕන හැටියේ ඕන වේලාවක හිතපු ගමන් ඵලසිත උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ ඵලසිත උපදවා ගැනීමටත් පිළිවෙලක්. විඥාන පිළිවෙලින් යන්නටත් ඕනේ. ඵලසිත උපදවා ගන්නට මට දැන් ඵලසිත ලැබේවා කියලා හිතුව පමණින් ලැබෙන්නේ නැහැ. ඒ උදේවයේ පටන් ඒ පිළිවෙලින් යන්නට ඕන. උදේවයේ භංග භය ආදීනව නිබ්බිදා මුචිත කම්මිතා පටිසංඛා සංකාරුකතා අනුලෝම කියන මේ විදර්ශනා ඥාන පිළිවෙලින් ගොස් තමයි ඵලය ලබන්නේ. ඵලසිත උපදවා ගන්න. ඵල සමාපත්තියට සමවැදීනේ. එහෙම නැතුව ඒ ඵලය උපදවා ගත් පමණින් ඒ කියන්නේ ඵලයේ කිය මාර්ගය කුසලයාගේ විපාකයේ වශයෙන් ලැබෙන ඵලය. ඒ ඵලය ඊට අනුතුරුවම ලැබෙනවනේ. ඒ මාර්ගයට අනුතුරුවම ලැබෙන తත්වයම නෙවෙයි ඊට පස්සේ. මාර්ගයට අනුතුරුව ඒ මාර්ගය ලැබීම නිසා ඵලසිතේ චිත්ත වීතියේ වරක් දෙවරක් හෝ තුන්වරක් ලැබෙනවා. එමනේ අර උපචාර සමාධි ජවන් තුනක් නම් තිබුණේ මාර්ගසිතට අනුතුරුව ඵලසිත තුනක් ලැබෙනවා. උපචාර සමාධි ජවන් වශයෙන් ලැබෙන ඒ හතරක් වෙනවා මාර්ගයට අනුකූලව ඵලසුත දෙවරක් එවනේ දක්වන්නේ ඊළඟට සිත භාවයට ගැටෙන නැවතත් ඵලසුත ආකස්මිකව ලැබෙන්නේ නැහැ නැවතත් ඒ ඵලසුත නිකන් ඉන්නකොට ඕන වෙලාවක ඒ ලැබෙන එකක් නෙවෙයි ඒ ඵලසුත උපදවා ගන්න ඕනේ ඒ උපදවා ගැනීමේ පිළිවෙල තමයි අර විදර්ශනා පිළිවෙලින් යන්න ඕනේ. ඒ විදර්ශනා ඥාන පිළිවෙල. ඒ වමනාව ඇතිවන එකක් නෑ කෙනෙක්ට. අර කාමච්ඡන්ද වශයෙන් සිට ඇරි පවතින වේලාවෙ. ඒ නිසා තමයි ඇතම් සෝවාන් පුද්ගලයන් කාලයක් ගත කරන්නේ මේ සසර. කාමච්ඡන්දේ කියන ඒවා කාම වස්තුන් පිළිබඳව කරත්නා වූ ආශාව එහෙම ලේසියෙන් අත්හරින්නට පුළුවන් කමක් නැහැ. සෝවාන් පුද්ගලයන් අතර කෙරේ ඒක බීජී පුද්ගලයෙක්. තවත් කෙනෙක් කොලං කෝය. තව කෙනෙක්ව සමා දක්වන්නේ සත්තක්කත් පරම. ඒ සත්තක්කත් පරම පුද්ගලයාගේ වශයෙන් තමයි අප සෝවාන් පුද්ගලයා ගැන කතා කරන විට සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඒ පුද්ගලයා පිළිබඳවයි භව හතක් මිසක අටවෙනි භවයකට යන්නේ නැtei කියන්නේ. ඊට මෙහා මාර්ගඵලාධිගමනය කරනවා අනිත්‍ය මාර්ගඵල ලබනවා. ඒ ඉතින් භව හතකට එහෙම සීමාවන්නේ ඊට කලින් මේ ඕන කරන විදිහට කටයුතු නොකරන හේතුවෙන් ඒ ප්‍රමාද වීමක් තියෙනවා ඒක. ප්‍රමාද කියේ ප්‍රමාදයේ කියන්නේ මේ සිහි සිහි සිහිය ඇති කර නොගෙන වාසය කිරීම. ඒ ප්‍රමාදයේ සුවර්ණක් ඇතිගෙන. ඒකයි. හැබැයි Tamange සිත එහෙම ප්‍රමාද බවට හැරෙතත් ඇතැම් අවස්ථාවලදී අර මාර්ගඵලාභිගමය කළ ආර්ය භාවය නිසා ඒ නුමනාගේ වැරදිදී ඒවාට යන්නේ. ඒ ආරක්ෂාව තිබෙනවා. ඒ සෝවාන් වීම හේතු කොටගෙන හේතනත්තා හොඳ සීලයක් වෙනවා. ඒකනේ අරියකන්ත සීලයෙන් යුක්ත වෙනවා කියන්නේ. අරියකන්ත සීලය කියන්නේ ආර්යයන් ප්‍රිය කරන සීලය. ඒ ආර්යයන් ප්‍රිය කරන සීලයේ වශයෙන් දක්වන්නේ අපි මේ නිත්‍ය සීල වශයෙන් ප්‍රශ්න පංච සීලය. අරියකන්ත. ඒින් යුක්තයි. ඒ නිසා කාමච්ඡන්දේ පවතිතක්. ඒ නීවරණ වරින් වර තම సంతානෙහි උපදිතක්. ඒ හේතු කොටගෙන කාමච්ඡන්ද නීවරණය මුල්දී සිදුවේ හැකි අකුසල් පිළිෙන්නේ සොරකම් කිරීම, කාමවිත්‍යාචාරය, අපෙන් විතක දුරු වීම, ඒ ආදී අකුසල් කියන්නේ ඒවා කරන්නේ. ඒක තමයි. එහෙම තේරුම් ගන්නකොට අපි ඒ නීවරණ කියන එක ඒ ධ්‍යාන මාර්ග කුසල් ආවරණය කරන ධර්මවලටයි නීවරණ. දැන් කොයි අවස්ථාවකදී වුවත් නීවරණයක් උපදිනවයි කියන්නේ කුසලයක් නූපදවන බවක්. නීවරණයක් උපදිනවයි කියන්නේ නීවරණ උපදිනවයි කියන්නේ මොන නිසාද? ඒ නීවරණයක් උපදිනවයි කියන එකෙන්ම පේනවා උපන්නේ අකුසලයක්. ඒ කරන්නේ කුවන්ත කුසලයට බාධා කරනවා. එබැවින් මේක ආවරයි. කුසලයට ආවරයි. කුසලයේ වහ ඇතිවන්නට විභාගෙන්නේ නැහැ. එදිනේ නීවරණ වරින් වර අපගේ අපට අපව පෙළෙන. වරින් වර අප තුතේ උපදිනවා. එබැවින් මේ නීවරණ උපදන අවස්ථා සිහියෙන් බලන්නට උගන්වනවා. සන්තං වා අධ්‍යත්තං කාමච්ඡන්දං අත්ථිනේ අධ්‍යත්තං කාමච්ඡන්දෝති පජානා. අසන්තං වා අධ්‍යත්තං කාමච්ඡන්දං නත්තිනේ අධ්‍යත්තං කාමච්ඡන්දෝති පජානා. යථාච අනුත්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති පංච පජානාති. යථාච උත්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති පංච පජානාති. යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුස්පාදෝ හෝති පංචපජාන එන්න එනවනේ කාමච්ඡන්දයත් සී සතිපට්ඨානය පැවැත්වීමේදී සතිපට්ඨාන භාවනාව කිරීමේදී ඒ භාවනාවට අරමුණක් වෙනවා තමා තුල හට ගන්නා වූ කාමච්ඡන්දය එහෙම ඇති වුණාම ඒ කියන්නේ කුමක්ද ඒ කාමච්ඡන්දයට ඕන කරන හැම දෙයක්ම කරගෙන මේ නැති යන්නට ඉඩ හරින්නේ කියන එක නෙවෙයි. ඒ කාමච්ඡන්දය ඇති වූ බව මෙනෙහි කිරීම. එවිට කාමච්ඡන්දය ගුරු වීයයි. එහෙම කාමච්ඡන්දයක් ඇති වෙනවා නම් ඇතිවන්නේ කෙසේද? ඒ කාමච්ඡන්දය ඇතිවීමට උවමනා කරන අරමුණක් සතපිකාවක් අයෝනිසෝ මනසිකාරයක් කියන මේවා කොහොම ඇතිවීම නිසා යථාච අනුප්පන්නස්ස කාමච්ඡන් බස්ස උපාදෝති සංකපජා යම්සේ එතෙක් නූපන් කාමච්ඡන්දයක් Tamante උපදින්නේ වේද ඒක දැනගන්න ඒ උපන්නේ Taman යෝනිසෝ මනසකාරයෙන් සිටිහෙන්නේ ඊළඟට ඒ පිළිබඳව මෙනෙහි කරන විට ඒ කාමච්ඡන්දය දුරු වී යනවා නිසා ඒ ගතාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහම ප්‍රහාණ දුර්වියා ඒකත් අද ගන්නවා ප්‍රහාණය කරලා ලද කාමච්ඡන්දය නැවත නූපදිනවා නම් ඒ නැවත නූපදන ආකාරයෙන් කාමච්ඡන්දය ප්‍රහාණය වන්නේ කුය අවස්ථාව රහත් රහත් වේ ඉතින් ඒ කාමච්ඡන්දය කියන එක මේ මේ සත්ත ප්‍රජාවම නැඩගෙන තිබෙන ධර්මයක්. නැඩගෙන මේකේ තිබෙන බලය, බලයේ කීවේ මේ කුසල් සිත මඩින්නට හැකි බලය. නැත්නම් අපේ මාර්ගයෙන් පිට කරන්නන්නට පුළුවන් බලය. යාවිත මඩක් තියෙනවනේ. එහෙම නෙමෙයි කියන්නේ කාමච්ඡන්දය කියනවා. උන්මාර්ග උන්මාර්ගය යන්නේ. නියම මාර්ගය නෙමෙයි. දැන් මේ අවස්ථාව එහෙම කාමච්ඡන්දය ඇති වූ අවස්ථාව ඒ කාමච්ඡන්දයට අනුවම ක්‍රියා කරන විට ඒ ඒ ක්‍රියා කරන තැනට මොනවද ඇති කරගන්නේ අර අවිජ්ජාපච්චය සංඛාරා කියන ඒ අවිජ්ජාපච්චය සංඛාරා යන ඒ පදයට ඇතුළත් වෙන අපුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාරය කියන්නේ අකුසල කුසල කර්ම කාමච්ඡන්ද නීවරණය ව්‍යාපාද ව්‍යාපාදේ කීවේ අනුන් නැසේවා වෙනසේවා කියන එක ව්‍යාපාද කියලා ගන්න. එතකොට සිත නරක කරන ධර්මයේ තීරමක් තියෙනවා. ව්‍යාපජ්ජති ව්‍යාපාදේ. හරියට මේ යම්කිසි ආහාර වර්ගයක් පිළිණු වෙනවා වගේ. සිතේ ඇතිවන පිළිණු බව මේ ව්‍යාපාදය නිසා පිටියක්. ඒක නරක කරනවා. නේද? දැන් සමහර විටක අපි කියනවනේ කෙනෙකුගේ සිතෙහි තවත් කෙනෙකු අරමුණු කොට ලෝභයේ කුණාම අප කියන්නේ නැහැ ඔහුගේ සිත නරක වෙලයි. එහෙම කියන්නේ නැහැ. නමුත් අපි එකවරටම කියනවා ඒ තනත්තා අනිත් තනත්තා කෙරෙහි අමනාපයක් ඇති කරගත්තම එකවරටම අපි කියනවා ඔහුගේ සිත නරක වෙලයි. එතකොට මේ නරක වීමේ කියලා අපි දැනගන්න හිතාගන්නේ ව්‍යාපාදේ නැත්නම් ද්වේෂයෙන් සිදුවන නරක වීම පමණයි. ලෝභයෙන් සිදුවන නරක වීම ඒක නරක වීමක් හැටියට නම් ගණන් ගන්නෙ නෑ. ඒක ඇත්තෙන්ම තිබිය යුතු දෙයක් හැටියටයි බොහෝ දෙනා හිතාගන්නේ. අවශ්‍යයෙන් තිබිය යුතුයි. ද්වේෂය නම් ඒක සාමාන්‍යයෙන් තේරෙනවා. මේක හොඳ නැති. නේ? සමහර විටකම කියනවානේ Taman කොයිතරම් රාගයෙන් මැඩුණු එහෙම නැත්නම් ලෝභයෙන් ලෝභයේ අතිශයින් උත්සන්නව ඇති වුණු අවස්ථාවක් පිළිබඳව හෝ කෙනෙක් තමන්ගේ හිත නරකුණයි කියලා කියන්නේ. නමුත් තරහක් ඇති වුණාම නම් කියනවා එහෙම කියනවා මගේ හිත නරකුණයි කියනවා. නේ? ඒ බලන්න දැන් සමහරෙක් ඒ ඒ ලෝභයට තවත් ලෝභයට පිටතින් ආහාර දෙක හැකියි. ලෝභයේ පිටතින් කියන්නේ ආරම්භණය විතරක් නෙවෙයි. සමහර විටක කෙනෙක් ඔය මත්පැන් ආදියක් පාවිච්චි කරලා Tamange సంతానයේ ඇතිවන්නා වූ ලෝභය බොහොම උත්සන්න කරගන්නවා නේ. සමහර විට තමාගේ ප්‍රകൃති ගතිය වෙනස් වෙලා නේ. නතන තත්වයට එහෙම නැත්නම් බොහොම ශබ්ද නගලා මේ සින්දු කියන එහෙම තත්වයන්ට පවා යනවනේ නේ එහෙම අවස්ථාවන් පිළිබඳව කවුරුවත් හිතාගන්නේ නැහැ ඒ තනත්තාගේ සිත නරක වුණයි කියලා ඒක සිත හොඳ අවස්ථාවක් තරහක් ඇති වුණා නම් කියනවා නරක නමුත් මේ අවස්ථා දෙකේදීම සිත නරක වෙනවා නරක වෙනවා ඒ ඒ දෙකම නරකයි. දෙකම නරකයි. ඒ ලෝභය සමහර විටක ඒ ලෝභයේ තරම් බරපතල විය යුතුත් නෑ. ඒ ගෙන දෙන නරක ප්‍රතිඵල ගෙන දෙන්නේ. ලෝභය ඇති වුණොත් සමහර අපි දන්නවා අපේ බණ පොතේ සඳහන් වෙනවා අර ආම්බුරු නමක් පිළිබඳව කියන්නේ. උන්වහන්සේ හොඳට සීල රැක්කහම තමයි එහෙත් Tamanට ලැබී තිබුණු වස්ත්‍රයක් පිළිබඳ ලෝභයක් ඇති වුණා මේ මැරෙන මොහොතේදී. කුමක්ද සිදු වුණයි කියන්නේ? ඒ වස්ත්‍රයේම ඉනිකුණෙක් වෙලා උපන්. වස්ත්‍රය බාධාන්නේ ලෝභය ඒ නිසා ලෝභය කියන එක පොඩි එකක් කියලා නොසලකා හැරිය යුතුද? බුදුරජාණන් වහන්සේ ඒ නිසායි පදාරන්නේ අකුසලය පාපය කියන එකට අවමන් කරන්නට එපා මේක කුඩාය. අවමන් කරන්න මක්සා. එයින් ගෙනදෙන ඵලය විපාකය. විපාක. ඒ වගේම පිනද සුළු යකියා අවමන් කරන්නට එපා. ඒ පිනෙන් ගෙනදෙන ඵලය සැපේ. එනිසා පව් ගැනත් කියනවා උන්වහන්සේ පව් තවක් කළොත් එරුණා නම් නැවත නැවත කරන්නටත් එක්ක. එනනම් නැවත නැවත කරන්නේ කියලා. මේ කාම ඡන්දාදිය වරක් උපන්නොත් නැවත නැවත උපදින්නට ඉඩ හල යුතු ධර්ම වේ. ඒවා නිසා දුරු කරගන්න. තරක් උපන්නොත් අවදුරටත් ඒක උපදින්නට ඉඩ හරින්න එක නෙවෙයි කල යුතු. දුරු කරගන්න. ඒකට හොඳට කරුණු සලකන්නට ඕන. එහෙම අවස්ථාවක් ලැබෙන කල සමහරවිට මේවා පිළිබඳව නොදන්නා අය නම් එන තේරුම් ගත්තේ නැති අය. ඉතින් ඒ බඳු කාම ඡන්දයක් ඇති වුණාම බලවත් ඇති වුණාම Tamante ඇතන් විටක Tamanගේ මෞපිය ආදීන්ගේ අවවාද අනුශාසනා ආදී මේවා එකක්වත් සලකන්නට බැරි තත්ත්වයක් වෙනවා. මහා මුලාවකට වැටෙනවා. ඒ මුලාවට වැටෙන්නේ මේ කාමච්ඡන්දයේ හේතු කොටගෙන ඇතිවන්නා වූ මෝහය. ඒ වගේම මේ බලවත් වූ මෝහය නිසා ඇතිවන්නා වූ කාමච්ඡන්දේ දෙකම වුණාට උපකාරද? කාමච්ඡන්දේ හේතු කොටගෙනත් මෝහය උපදිනවා. ඒ වගේම මෝහය හේතු කොටගෙන කාමච්ඡන්දේ ඇති වෙනවා. මෝහය කීවේ මුඩණීම. මුඩණීම කාමච්ඡන්දේ උපදින්නේ යම්කිසි වස්තුවක යම්කිසි අරමුණක. ඒ අරමුණ පිළිබඳ වූ තත්වාකාරය තත්වාකාරයේ තෙලෙන බවක් ඒ අවස්ථාවේදී දෙනවා. කාමච්ඡන්දයක් උපදින්නේ නැහැ. සත්වාකාරය කියන ඇතිසැටිය දකින්නේ නැහැ ඉතින්. ඇතිසැටිය දකින්නට බැරි බවක් ඇති කරන්නේ කුමකින්ද? මෝහය. ඒක තමයි කඩතුවා. ඒකෙන් බහක්. ඒ නිසා ඒ තනන්ත දෙනෙන ඇහෙන ආදී වශයෙන් ලැබෙන ඒ අරමුණු පිටනවනේ. ඒ අරමුණේ කාමච්ඡන්දය ඇති වෙනවා. ඒකට නීවරණයත් එක්ක දැන් මෙහිදී අප කීවා කොහොම ඉස්සර එන මේ දේශන පටන් ගත්ත කාලයේම වගේ ඒ කිච්චු කාලයකදී කීවා ආනාපාන සති කතා විස්තරය ආනාපාන ඒ සතිසම්බිදා මාර්ගයේ එන ආනාපාන සතිය පිළිබඳ වූ විස්තරයක් අප මෙහිදී කළා. එහි එනවා ඒ කාමච්ඡන්தோ සමාධිස්ස ප්‍රතිපක්ඛෝ සමාධිස්ස පරිකම්පෝ පරිකම් නෙක්ඛම්මං සමාධිස්ස උපකාරං කාමච්ඡන්දයේ සමාධියට පරිපන්ත කියන්නේ උවදුරක් කියන්නේ. උවදුරක්. විරුද්ධ ධර්මයක්. සමාධියට බාධායි. සමාධිය වළක්වන. චිත්ත සමාධිය නැති කරන. චිත්ත සමාධියට ඇතිවන්නට ඉඩහරින්නේ නැති එක. නෛෂ්ක්‍රම්‍ය සමාධියට උපකාරයක්. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ කුමක්ද? නෛෂ්ක්‍රම්‍ය කියන්නේ කාමයන්ගෙන් එන්නේ නෛෂ්ක්‍රම්‍ය නික්කම් කියන පදය තෝරන තැන මේ පිනසුන් අහලා තිබෙනවානේ. නික්කම්මේ කියනවා සබ්බජ්ජා පතමච්ඡානං නිබ්බානංච විපස්සනා සබ්බේති කුසල ධම්මා නික්කම්මති පංචරේ. ප්‍රවිද්ද නෛෂ්කර්ම. හරි. ප්‍රථම ධ්‍යාන ප්‍රථම ධ්‍යානෙ ප්‍රථම ධ්‍යානෙ කියන්නේ විසක්ක විචාර ඊතිසිත ඒකග්ගතා සහිත එකමත්භාවය කියන එක. ඒ ඒක නෛෂ්කර්මයක් කියලා දක්වනවා. ඇයි ඒ ප්‍රථම ධානය උපදවා ගන්නේ කාමච්ඡන්ද නීවරණය යටපත් කොට. ඒකේ කාමච්ඡන්ද නීවරණයෙන් වෙන්වීම. ඒ නිසා ප්‍රථම ධානය කුමක් කියලාද කිව්වේ නෛෂ්ක්‍රමය. ඉතින් ප්‍රථම ධානයේ සිට ඉතින් අනිත් ඒවා ඒ தත්ත්වයේ ප්‍රථමදිශා. නිබ්බාන. නිර්වාණයත් මෛෂ්ක්‍රමයේ කියලා දක්වනවා. නික්කම්ම කියන පදයට එක තේරුමක් හැටියට ගන්නවා දක්වනවා නිවන. ඇයි නිවන ඒ කාමච්ඡන්දයෙන් පමණක් නෙවෙයි සියල්ලගෙන්ම නික්මීමක්. ඒ නිසා නික්කම් විපස්සනා විදර්ශනාවත් නික්කම්මේ කියලා දක්වනවා. විදර්ශනාවත් විපස්සනා. සබ්බේති කුසල ධර්ම. සියලුම කුසල ධර්මත් නෛෂ්ක්‍රමී කියලා දක්වනවා. විශේෂයෙන්ම කුසල ධර්මයේ කියලා ඒ විදර්ශනා කුසල නෛෂ්ක්‍රමී කියන්නට ඕනේ. හැම කුසල ධර්මයේම නෛෂ්ක්‍රමී කියන්නේ හැම කුසල ධර්මවලම උපදිනවා අලෝභය. අලෝභය ලෝභයට ප්‍රතිපක්ෂයි. ඒ නිසා අලෝභය උපදනායේ කුසල් සියල්ලම මේ අකුසල ධර්මයන්ට නැත්තම් වෙනයි මේ කාමයට ප්‍රතිපක්ෂයේ කියන නික්ඛම්ම කියාවා. එදින් ඒ කාමච්ඡන්ද නීවරණ දුරු කිරීමට උපකාරක ධර්මයේ වන්නේ නැත්නම් ඒ පහ කිරීමට හේතු වන ධර්මයේ වන්නේ නෛෂ්ක්‍රම. ව්‍යාපාදය කියන අනුන් නැසේවා වෙනසේවා කියන එක හෝ එහෙම නැත්නම් ද්වේෂයම. මෙතන බලවත් වූ ද්වේෂය ගන්න. ව්‍යාපාදණය ගන්න. දැන් සාමාන්‍යයෙන් ඇතිවන්නා වූ බුදු නොමනාපයක් යම් කිසිවක් පිළිබඳව. ඒක ව්‍යාපාද නීවරණ කියලාම දක්වන්නේ. බලවත්. ඒ විදිහේ තරහවක් නැති වුණොත් කෙනෙකුට ධ්‍යානාදී නැතිව යනවා. ධ්‍යාන කරවාගත්ත ධ්‍යානය පිරිහෙනවා. එහෙම නැත්නම් සමහර විටක ඒ නොමනාපයක් ඇති වෙන දේවල් සිදුවන්නට පුළුවන්. Taman නොකමැති දෙයක් වෙන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී ඒ දෝමනස්යක් උපදිනවා නම් ඒ දෝමනස්ය සුළු වශයෙන් ඇති වෙන දෝමනස්යක් නම් ඒක දැනෙන්නවත් නැති තත්ත්වයක්. බලවත් වෙයි. අර අර රාගය වගේම ඒ ද්වේෂය එහෙම උපන් බලවත් ලෙස ධානාදී විනාශ වෙනවා. ධාන සබා ගන්න බෑ. අනේ එහෙම නීවරණ යක් ව්‍යාපාද බලවත් වූ ද්වේෂය ව්‍යාපාද ඊළඟට ඉතින් ව්‍යාපාදයේ කියන එක නොකමැති අරමුණේමනේ උපදින්නේ. ඒ නොකමැති නොකමැති අරමුණ කියන විට ඉෂ්ට වෙන්නට පුළුවන් අරමුණක් කියන්නේ. සමහර විට ධර්ම වශයෙන් සැලකෙන විට ඊටාම ඉෂ්ට අරමුණක් විය හැකියි. ඒ ඉෂ්ට අරමුණේ වූත් කෙනෙකුට පරිකල්පිත වශයෙන් එය අනිෂ්ට වශයෙන්ගෙන තරහ ඇති වෙන්නට පුළුවන්. සමහරෙකුට ඊටා මිහිරි ලෙස ධර්මයේ දේශනා කරන වික්ෂුන් වහන්සේ නමකදී බණක් අසන්නට ලැබෙනවා. එහෙම දෙයක් අසන්නට ලැබෙන ඇතැම් දෘෂ්ටිකයන් ඉන්නට පුළුවන්. ඒ තරහ වෙන. මොකද තරහ ඒ නිසා තරහව බලවත් වේ උපදවා ගන්න. ඉතින් එහෙම පරිකල්පිත බව පරිකල්පිත කියන්නේ Taman හිතා ගන්නවා. කල්පනාකට සලකන හැටියට Tamanට ඒක අනිෂ්ටයි. එහෙම අරගෙනත් ඒ අරමුණේ බලවත් ද්වේෂය උපදවා ගන්න. ඒ ව්‍යාපාද නීවරණය කියන එක සමාධියට ප්‍රතිපක්ෂ. ධර්ම. චිත්ත සමාධිය වළක්වන. ඒකට කුසල ධර්ම වළක්වන. ධ්‍යාන මාර්ගය වළක්වන. ව්‍යාපාද. තීන මිද්දෝ කියන්නේ කුමක්ද? තීන මිද්දේ දෙකම සිත අලස කරන ධර්ම. කෝසජ්ජං සමාධිස්ස පරිකම්තු. කෝසජ්ජ කියන්නේ කුසීතකම. කුසීතකමට හේතු වන ධර්ම දෙකක් තමයි තීන නිද්‍රක. අලස බව. අලස බව. ඒ තීන නිද්ද මේ ධර්ම දෙකක් ධර්ම වශයෙන් නම් දෙකක්. නමුත් මේ ධර්ම දෙකෙන් සිදුවන කෘත්‍යය සමානයි. තීන කීවේ සිත අලස කරන ස්වභාවය. නිද්දේ කීවේ චෛතසිකයන්ගේ අවශ්‍යකම. නේද? ඒ නිසා මේ දෙකෙන්ම කරන කෘත්‍යය එහෙම පිටින්ම ගත්තොත් සිත අලස කරනවා. එබැවින් මේ දෙක එක ධර්මයක් විදියට. ඒවාට හේතු වශයෙන් පෙන්නනවා ඔය භක්ත සම්මදෝ ආදි වශයෙන් ඒ ශරීරයේ නොහේතවා සිටින බව ඒ බත් මත කියලා කියන්නේ ඒ වගේ කරුණු දක්වනවා මේ තීන විද්‍යාවට හේතු වෙනවා. තීන දෙකට. ඒ ඒ කෘත්‍ය දෙකක් නෙවෙයි එකම විදිහේ කෘත්‍යයක් කරන්නේ. සිත ආයිතසික අලස කරන, දුර්වල කරන, ගිලන් කරන, ගේලන් බෑ. ඒ දෙක උනුන්ගෙන් වෙන් කරන්නට බෑ. නිසා ඒ තීන මිත්‍ය දෙක නීවරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඒවා බලන්න කෙනෙක්. තීන මිත්තේ හෙලෙන්නට පටන් ඒතනත්තාට පුළුවන්ද ධ්‍යාන උපදවන්නට මාර්ග ඵල උපදවා ගන්න බැහැ. ඒ අලස ගතිය, සිතේ නැලි ගතිය, සිතේ ගිලන් බව. සිත යවන්නට බැහැ අරමුණට. එයින් පසුබාන ගතියක් ඇතිවන්නේ. එනිසානේ ඒ තීන මිද්දේ ස්වභාවය දක්වන්නේ කොහොමද? ඒ අරමුණ විශේෂයි නැත්නම් ඒ ක්‍රියා විශේෂිත පැවැත්වීමට එය උපකාර කරනවා නෙවෙයි. ඊට ප්‍රතිවිරුද්ධවයි ඒ ලැබෙන මේ මේ බලපෑම. හරියට ඒ කුකුළු පියාපුවක් ගින්නට ඇල්ලුවාම වගේ තත්වයක් එයි කියලා පෙන්වනවා. ඒ කොහොමද? ගින්නට ඇල්ලුවේ පියාපත නැවිලා යනවා. ආපසු කැරකෙනවා. අන්න ඒ වගේ ඒ අරමුණ ඒ ධර්ම විශේෂිත පවත්වන්නට බෑ. නැලි තමයි. ඈ? පිළියම ඒකේ තියෙන ඒක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් මේ මේ තීන විද්‍ය ඇතිවීමට හේතු කරුණු තමයි සොයාගෙන ඒක දුරු කරන්නේ. සමහර විටක මේ එකම ඉරියව්වකින් බොහෝ වේලා හිටිය එකත් එකක් වෙන්නට පුළුවන්. ඒක නිසා ඒ අවස්ථාවේදී Tamanට පුළුවන් අරමුණ මේ මේ ඉරියව්ව වෙනස් කරන්න. ඉරියව්ව වෙනස්. බුදුරජාණන් වහන්සේ නම් කරු රාශියක් මුගලන් හාමුදුරන්ට වදාරා. ඒ තීන මිද්දය දුරු කරගන්න. ඒ මහන්සේ භාවනාවක යෙදී සිටින වේලාවක මේ ඕ රහත් වෙන්නට කලින් නිදාගන්න බුදුරජාණන් වහන්සේ දැක්කා. පචලායතුන් මොග්ගල්ලාන කියලා. මොග්ගල්ලාන ඔබ නිදාවටම බලවත් නින්ද. අද නිදි දැසමහරුන්ට එහෙම වෙනවනේ. කොයිතරම් උත්සාහ කළත් අර ඒ නින්දට වැටෙන ගතිය නවත්ත ගන්න බෑ. බුදුහාමුදුරුවෝ මේ කරුණ කීපයක් වදාළා. යම් කිසිවක් මෙනෙහි කරමින් සිටින ඔබට නිදිමත වෙනවා. ඒ කරුණ මෙනෙහි නොකර හරියි. එසේ කොටත් නිදිමත දුරවන්නේ නැත්නම් දැනගෙන තිබෙන ඉගෙනගෙන තිබෙන යම්කිසි ධර්මයක් මතක් කරගන්න. එහෙමත් නිදිමත දුරවන්නේ නැත්නම් ඒ දැනගෙන තිබෙන ඒ ධර්මය ශබ්ද නගා කියවන්න. සත්‍යයයි. එහෙමත් නිදිමත දිරුවන්නේ නැත්නම් මම ගන්න පිළිවෙල හරිද කියලා ආ පිළිවෙල වෙනස් වෙන්නේ නවා මේ ඡන්දකින් ඇදගන්න ඒ එහෙමත් නිදිමත දුරු කරගන්නට බැරි නම් ආලෝක සංඥාව මෙනෙහි කරන්නේ ආලෝකයෙන් එළිය ආලෝක සංඥාව. තරු දෙසෙහි බලන්න. එහෙමත් නිදිමතව දුරු කරගන්නට බැරි නම් සක්මනට ගිහින් සක්මන් කරන්න. ඔසේ නිදිමත දුරවන්නේ නැත්නම් ඉතින් දකුණලේට හරි උත්තාන සංඥාන් මනසු පරිස්සම්. නැගිටින වේලාව සිතේ සබාගෙන සිහියෙන් යුක්තව නිින්දට යන්න. දැන් දැන් වික්ෂුන් වහන්සේ ඒ වගේම මේ ගිහියෙකු වුවත් මේ සංසාර දුකෙන් හැකිතරම් නිදහස් වන්නට ඕනේ කියන අදහස ඇතිනම් ඒක නැත්තා විසින් නොකල නොකර බැරි කරන්නටම ඕන දෙයක් තමයි භාවනාව. ඒ භාවනාව පිළිබඳවම බුදුරජාණන් වහන්සේ චරණ ධර්මවලට ඇතුළත් කර තිබෙන එක කරුණක් තමයි ජාගරියාපි යෝගී. ජාගරියාපි. ඒ සංවේගයේද නැත්නම් සමහර විටක අනුකම්පාවටත් හේතු වෙන පරිදි මට දවසක් අහන්නට ලැබුණා. මේ බුද්ධ ආගමේ උගන්වන්නේ නැත නිදි වර්ජනය කරගෙන මේ Taman ඔය කරන කටයුතු කරන්නටයි කියලා එහෙම ඉගැන්වීමක් නැත. ඒක අත්තිල මථාව යෝගයට වැටෙනවා. ඉතින් ඒක ඒක ධර්මයේ නෙවෙයි. හැබැයි ධර්මයක් වශයෙන් කියන්නේ. ජීවිත නේ නිකම් එහෙම කතාවකදී නෙවෙයි. ගුවන් විදුලියෙන්මයි. ගුවන් ඒක මේ නම් කිසි හේලෙම මට හිතුනේ ඒක. මම ඕවා ලියන්න යන්නේ නැහැ. මටවත්. මේ හාමුදුරුවෝ జాగర్యాను යෝගයේ කියන එක දන්නේ නැති කෙනෙක්. එහෙම නැත්නම් දැනගත්තත් ඒක ගහන වහන්නට හදන. එහෙම නෙවෙයි ධර්මයේ කවදාවත් එහෙම වහන්නට නෑ. ඒ ඇත්ත පිළියේදී නැති දෙයක් පෙන්වන්නට නෑ. ඒක අන්‍ය මුලා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා දිවසං සංකමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිශෝධේති දහවල් කාලයේදී නිසජ්ජාය සංකමේන නිසජ්ජාය කියන්නේ සක්මන් කරමින් හෝ හිඳගනිමින් ආවරණීයේයි ධම්මේහි චිත්තං පරිශෝභේති ආවරණීය ධම්ම කීව මේච නීවරණානි කියා දක්වන නීවරණ ධර්ම ඒ නීවරණ ධර්මයන්ගෙන් සිදුවන්නේ සිත අපිරිසිදු වීම ඒ නිසා ඒ නීවරණ ධර්මයන් ඇතුළු වන්නට ඉඩ නොලැබෙන පරිදි තමන් මේ භාවනා කර්මෙහි යෙදෙමින් නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරන්නේ. ඒ කියන්නේ නීවරණ ඇතුළු කරලා පිරිසිදු කරන්නේ කියන එක නෙවෙයි. නීවරණයන් පහකොට සිත පිරිසිදු කරනවා. ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝධේති. රත්‍ය පඨමං යාම. විසද්ධාය සංකමේන. ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝධේති. රත්‍ය පඨමං යාම. රත්‍ය මධ්‍යමං යාම. ඒ තමන්ට ඒ නිින්ද ඕන වුණාම ඒක කරන්න. දකුණු වලේට හැරි. නැගිටින වේලාව සිතේ තබාගෙන ඉඳා ගන්න. ඊළඟට රත්ත්‍යා පච්චූස සමයන් යන්නේ පස්චිම රාත්‍රියේ. යන්නේ අලියම අලියම පච්චුප්තාය අවදි වෙලා. පටන් ගන්න කියන්නේ ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිශෝධියේ. ඉතින් නිබ්බ වමනාවන අවස්ථාවක් තිබෙනවා. ඒ කියන්නේ දැන් මම නිදා ගන්නට ඕනේ කියලා නෙවෙයි භාවනා කරන පින්වතා නිදා ගන්නට යක්. නිින්ද අවශ්‍ය වෙන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව. ඔන්න ඒකට තමයි. ඒක නිසා. එහෙම නැතුව මේ දිවි බලක් නින්දේ ගත කිරීම උගන්වන්නේ නැහැ. ඒකයි జాగරියාම යෝගය. జాగර කියන්නේ අවදිව සිටීමනේ. జాగරියාම යෝගය. ඒක භාගනේ ඉගෙනගෙන චරණ ධර්මයන්ගෙන් එකක්. අසලස් චරණ ධර්මයන්ගෙන් එකක්. නේ? ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, භෝජනේ මාත්‍රඥතා අතරවැන්නේ කියන්නේ జాగරියාම යෝගය. එදින් ඒ කුමටද මේ තීන නිද්දය දුරු කරගන්න. තීන නිද්දය නැති කරගන්න. තීන නිද්දය මොනවත් දියුණුවක් ලබන්නට බෑ කෙනෙකුට. ඒ ධ්‍යාන මාර්ගය කියන මේවා කරා යන දියුණු තත්වයකට සිත පමුණවා ගන්නට තීන නිද්දේ ඉඩහරින්නේ නැහැ. සමහර විටක ඒ තැනත්තා අපි ගන්නෙ භාවනාවක යෙදී සිටින කෙනෙක්. භාවනාව කියන එකත් ක්‍රමයෙන් ඇතිවන්නා වූ දිනුවක් භාවනාව කියන එකෙන් කියන්නේ දැනගන්න. ඒ භාවනා කියන වචනේ තියෙනවා ඒ තේරුම. භාවනා කියන්නේ භාවේති භාවනා. භාවේති කියන්නේ වඩයි කියන. ඒ වඩයි කියන එකෙන් අදහස් කරන්නේ එකම තත්වයක තබා ගැනීම නෙවෙයි. නේ? ඉන්නේ ඒක දියුණු වෙනවා. ඒකට ඒ දියුණුව මොනවයි? භාවනා කරන්නේ මොනවද දියුණු කරගන්නද? කුසල ධර්ම දියුණු කරගන්න. අකුසලයන් මඩින්නට නෙවෙන කරන්නේ. අකුසලයන් මැඩිය හැක්කේ කුසලයෙන් මිසක වෙන කිසිවකින් නෙවෙයි. ඒ කුසල බලය දියුණු කර, ශක්තිය දියුණු කරගන්න. ඒක තමයි භාවනාවෙන් කරන්නේ. සිහිය දියුණු වෙනවා, සමාධිය දියුණු වෙනවා, වීරිය දියුණු වෙනවා, නුවණ දියුණු වෙනවා. එකම නුවණක් නෙවෙයි. දැන් උද්‍යප්පේ ඥානෙයි කියන ඒ නුවණේ தත්වය නෙවෙයි භංග ඥානෙයි කියන්නේ. භංග ඥානෙ කියන්නේ ඊට වැඩි දියුණු தත්වයකටපත් නුවණක්. ඒ භංග ඥානයට අනුකූලව ලැබෙන ආදීනව ඥානය කියන එක ඊටත් වඩා දියුණු තත්ත්වයක්. එහෙම දියුණුවක් තියෙන. ඒකයි වැඩිම කියන එකකින් අදහස් කරන්නේ. භාවයේ. ඉතින් එහෙම වඩන්නට නම් Taman මේ නියුක්තව සිටින ඒ වැඩපිළිවෙලෙහි මේ අලස බවින් තොරව යෙදෙන්නට ඕනේ. අපි ගනිමු කෙනෙක් භාවනා කරගෙන යනවා. භාවනා කරමින් යන මේ තනත්තාගේ සිතෙහි ක්‍රමයෙන් මේ ධර්මයන්ගේ වැඩි වීම සිදු වෙනවා. ඔහුම වර්ධනය වේගෙන යන අතරේදී යම් කිසි කාරණයක් හේතු කොටගෙන Tamanට නිදිමත වුණා මේ නිදිමත වුණයි කියන්නේ ඒ වෙලේම ඒ තරත්ත හිතුව මොනා කරන්නටත් සෞඛ්‍යයේ තියෙන්නට ඕන ඒ නිසා මම නිදාගන්න යනවා කියලා හරියන්නේ නැහැ. ඒ නිින්ද මෙනෙහි කරලා දුරු කරගෙන තව යන්නට ඕනේ. සමහර විටක තව ටිකක් එහාට ගියාම එයාට ලබා ගන්නට තිබෙන මාර්ගඵලය මේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්නට ගියේ හේතුවෙන් නැති වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක මට මතක ඒ ඒ පුද්ගලයාගේ නම අස්සලායන කියලා. ඒ සමහර විටක ඒ වචන එහෙම අමතක වෙනවා. අස්සලාය. බුදුරජාණන් වහන්සේගෙත් තියා. ගිහින් උන්වහන්සේ සමග සාකච්ඡාවක්. උන්වහන්සේ ඔහු අසූ ප්‍රශ්නයට පිළිතුරු. උන්වහන්සේම පිළිතුරු වදාරමින් යන විට අසලායනට තමන්ගේ පෞද්ගලික කටයුත්තක් මතක් කළා. ස්වාමීනි අපි බොහොම වැඩ පිළිවෙලට මට අවසරයි මං කිවිලා ඉන්නවා කියලා ගියා යන්න. ඔහු ගියාම බුදුරජාණන් වහන්සේ ඌව කරත් කරලා නවත්ත ගන්නෙ නෑ. ඔහු ගිය හැටි ඒක. බුදුරජාණන් වහන්සේ වදාළා. අසලායන තව මොහොතක් රැඳී සිටියා. ඌට මහත් යහපතක් වෙනවා. යහපතක් කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රාවකයන්ගේ ධර්ම දේශනාව බඳු නොවේනේ. උන්වහන්සේට තිබෙන බුදු ඇසක්. මේ පිළිතුරු ගන්නවා බුදු ඇස කියන්නේ. බුදුරජාණන් වහන්සේට තිබෙනවා රසස් වලින් එකක් තමයි බුදු ඇස කියන්නේ. බුදු ඇසයි කියලා දක්වන්නේ බුදු ඇසෙන් ලෝ බලා වදාළයි කියන්නේ. ඒ බුදු ඇස කියලා දක්වන්නේ ඥාන දෙකකට. මොනවද ඒ ඥාන දෙක? ආසයා විෂය ඥානයයි ඉන්ද්‍රිය පරෝ පරියප්ත ඥානයයි. ඒ ආශ්‍රානුසයා ඥානේ ඉන්ද්‍රිය කරෝ පරියත්ත ඥානේ කියන මේ දෙක උපයෝගී කරගෙන මේ දෙකින් උන්වහන්සේ ඒ සත්‍යයන්ගේ తත්වය බලනවා. මොහු කවර දෘෂ්ටියෙන් පුරුදු කරපු කෙනෙක්ද? මොහු සසර මොන මොන දෘෂ්ටි පුරුදු කරපු මොහුගේ සිතෙහි බලපවත්වන දෘෂ්ටි කවරද කියලා බලනවා. එවැගේම මොහුගේ సంతානෙයි දියුණු වූ නොදියුණු වූ ඉන්ද්‍රිය ධර්ම කවරද කියලා ඒ නිසා ඉතින් ඒ ඒ දැකීම හරියට වෛද්‍යවරයෙක් ලෙඩාක තිබෙන රෝගෙහි ඔව් නිදානේ දකින්නවා වගේ නිදානේ දකින්නවා මේ අමාරුව හැදුනේ මේ අජීර්ණයේ එහෙම නැත්නම් තව මොන හරි එකක් හේතුවක් දකින්නවා කීපයක් දකින්නටත් පුළුවන් ඊළඟට වෛද්‍යවරයා ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ දක්ෂයෙක් නම් බෙහෙත නියම කරන එක අමාරු නෑ. නියම බෙහෙත යොදත හැකියි. බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ගේ ක්ලේශ රෝගයට මේ කෙලෙස් නිසායි මේ රෝගය ඇති. ඒ ඒ ඒ ක්ලේශ ධර්ම නැමැති නිදානය උන්වහන්සේ හරි හැටියට සොයා ගන්නවා. එක එක්කෙනාගේ తත්වය එක සමාන නෙවෙයි. අරගෙන ඔහුට ගැළපෙන හරියන එහෙතම දී වදාරන ලෙස ධර්මයේ දේශනා කරනවා. ඔහුගේ නිදේශය අන්න ඒ වගේ. යම් ඒ නිසා දැන් අපිත් හදාන්නේ අපට මේ ශාරීරික ලෙඩ අපේ වෛද්‍යවරු කොයිතරම් කියා ශාරීරික ලෙඩින් සහ මුලින් නිදහස් වන්නට බෑ ශරීරයක් තිබෙන තුරු. කාටවත් උදව් කරන්නට බැරි ලෙඩ හැදෙනවනේ ශරීරේ. කාටවත් බෑ මොනවත් බෑ. කැපුවත් ලියලද. එහෙමවත් හැදෙනවනේ. ඒ නිසා ශරීරයක් තිබෙන තුරු එහෙම පිටින් මං ලෙඩින් නිදහස් කෙනෙක් කියලා කාටවත් බෑ හිතාගන්නට බුදු කෙනෙකුටවත් බෑ. එහෙම හිතන්නේ නෑ මහත්සලට ඒ ශාරීරිය පිළිබඳව දන්නවා. නමුත් කෙනෙකුගේ සිතෙහි ඇතිවන ලෙඩ නම් එහෙම පිටින්ම නැති කරගත්තා. සිතේ ඇතිවන ලෙඩ එහෙම පිටින්ම නැති කරගත්තා. ඒ නැති කර ගැනීමේ පිළිවෙත තමයි ඒ පිළිවෙත උගන්වන ඒ පිළිවෙත දක්වන එකම ධර්මයයි ලෝකේ කවදාවත් ඇතිවන්නේ. ඒ ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයාට දේශනා කරන්නේ. අනිත් කාදිවත් ධර්මයකින් ඒ රෝගිය සුව කරගන්නට බෑ. ඒ අය ලෙඩින් යුක්තවම තමයි දැනතැනකටත් යන්නේ. ඒ ලෙඩේ ඒ රෝග නිදාන එහෙම පිටින්ම තියෙන. ඒ නිසා පංචස්කන්ධ රෝගය රෝගයෙන් මිදෙන්නට බෑ. පංචස්කන්ධ රෝගය තියෙනවානේ. නේ? පංචස්කන්ධයේ රෝගතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කණ්ඩානං නිරෝධෝ ආරෝග්‍යං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත න්‍යාමං ඔක්කමති. සම්මත්ත ඥානං උක්කමමානු සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා රහත්තං වා සච්චිකරෝති ඔය විදිහට එන්නේ මේ ස්කන්ධ පංචකය රෝගයක් වෙන දක්නා තැනැත්තේ රෝගයක් වශයෙන් බලන තැනැත්තේ ඒ රෝගයක් වශයෙන් බලන්නේ මොන නුවණින්ද විදර්ශනා නුවණින් පංචස්කන්ධේ රෝගතෝ ප්‍රසන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබ්බ අනුලෝමික ශාන්තිය එතන කන්ති කියලා කියලේ නුවණට කන්ති කන්ති නුවණ කියන ඒ අර්ථය එතන එන්නේ අනුලෝමික කන්ති කියන්නේ අනුලෝම ඥානෙ අනුලෝමික කන්ති කියන පාලි වචනය තව තේරුමක් දෙනවා ඒ තමයි ඉවසීම කියන්නේ ඒ ඉවසීම මේ නුවණින් වෙන්කර දැක්වීමට වෙන්කොට දැක්වීමට අධිවාසන කන්ති කියලා ඒකට. අධිවාසනය කියන්නේ ඉවසන එක. ඒක අධිවාසන කන්ති කියලා දැක්කේ ඒ ඉවසීම නැත්නම් ඒ කන්ති කියන එකෙන් දක්වන්නේ ඉවසීමයි කියන එක පෙන්වන්නට අධිවාසන කන්ති කියලා. දැන් අනුලෝමික කන්ති කියන්නේ අනුලෝම ඥානෙ අනුලෝමිකං කන්තිං ප්‍රතිලබති. ඒ උසස් විදර්ශනා නුවණ සංඛාර උපේක්ෂා ඥාන අනුලෝම ඥාන පංචස්කන්ධයේ රෝගතෝ ප්‍රසන්තෝ අනුලෝමිකං සම්පින් පටිලබති. පංචන්නං කන්ධානං නිරෝධෝ. ඒ ස්කන්ධ පංචකයාගේ අනුත්පාද නිරෝධය. ඒ ස්කන්ධ පංචකයේ නැවත නොලැබෙන ආවි විරුද්ධ වීමයි කියන එක නිවනට එක. නැත්තම් නිවනේ ස්කන්ධ පංචකයේ නෑ. ඒ ස්කන්ධ පංචකයෙන් විනිර්මුක්ත වූ නිවන ආරෝග්‍යං ආරෝග්‍යං නිබ්බානන්ති පස්සන්තෝ නිරෝගී වූ නිවනයයි දක්නා තැනැත්තේ. සම්මත්ත න්‍යාමං උක්කමති. එතන සම්මත්ත න්‍යාමයි කීවේ ආර්ය ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ගයට සම්මත්ත න්‍යාම සම්මත්ත න්‍යාම ඔක්කමති. ඔක්කමති කියන්නේ පැමිණෙයි කිය. දැසගනී කිය. සම්මත්ත න්‍යාම ඔක්කමති. සම්මත්ත න්‍යාම ඔක්කමමානෝ සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා රහත්තං වා සච්චිකරු. ඒ මේ මාර්ගයට දැසගත් කෙනෙක් මාර්ගයට පැමිණි කෙනෙක්. ඒ මාර්ගයට සෝත කියලා දක්වා තිබෙන්නේ ඒ නිසා මාර්ගයට පැමිණි කෙනේ ඵලයට නොපැමිණ නවතිනවද මග? නෑ අනුතුරු වල පැමිණෙන්නේ ඵලයට. ඒකයි සම්මත්ත න්යාමං ඔක්කම මානු ඒ සම්මත්ත න්යාමක සංඛ්‍යාත වූ ආර්ය මාර්ගයට පැමිණි තැනැත්තේ සෝතාපට්ටි ඵලං වා සෝතාපට්ටි ඵලයට හෝ සකෘදාගාමි ඵලයට හෝ අනාගාමි ඵලයට හෝ අරහත් ඵලයට දැමිනේ කුමක් වශයෙන් මේ ස්කන්ධ පංචකයේ බලාවේ රෝගයක් වශයෙන් පංචස්කන්ධේ රෝගතෝ පස්ස ඒ විදිහට රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ ඒ කරුණු 40ම මා මෙතන මීට කලින් දේශනවලදී පාත් කරලා තියෙනවා සත්තාලීසාකාර විපස්සනා භාවනා. ඒ ඒ ස්කන්ධ පංචකය. එතකොට ඒ ස්කන්ධ පංචකය පිළිබඳව එහෙම හරි දැකීමක් ඇත්නම් හරියට දැන් මේ විදර්ශනා නුවණ දියුණු කරගෙන ඒ තරමට දියුණු කරගත්ත නුවණින් යුක්ත කෙනෙකු දුතු මතින් යම් කිසිවක් පිළිබඳව ඇලෙන බවක් ඇති කරගන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය ඔහු පවත්වනවා නම් ඇලෙන්නේ නැහැ. කාම ඡන්දයට වැටෙන්නේ නැහැ. වැටුණත් Taman දිගට යන්න දෙන්නේ නැහැ. නැවත කරුණ මෙනෙහි කොට ආපසු සිතේ ඒ යහපත් පැත්තට හරව ගන්නවා. ඒ වගේමයි ව්‍යාපාදිකයි. ඉතින් ව්‍යාපාදය දන්නවනේ මේ පින්නතුන් නව ආඝාත වස්තු කියලා කියනවා. ආඝාත වස්තු නවයක් දක්වනවා. ඒවා නිසා ඇතිවෙනවා ව්‍යාපාදය. මට මොහු කරදරයක් කිරිහැරයක් කළා. දැන් මට කරදරයක් කිරිහැරයක් කරනවා. මට අනාගතයේදී මොහු කරදර හිරිහැර කරාවි කියලා ව්‍යාපාදය. මේ ව්‍යාපාදය ඇති කරගන්නවනේ. ඒ නිසා මරන්නට උත්සාහ කරන්නේ සමහර සමහරු දැන් අපේ ඉතිහාසයේ තියෙනවානේ. අපේ ඉතිහාසයේ තියෙනවානේ පණ්ඩුකාභය කුමාරයාව මාමාවරු මරන්නට ලෑස්ති වුණේ මොකද මේ දැන් සිදුවෙන දෙයක් ගැන හිතලා නෙවෙයි මේ කුමාරයා වැඩිලා ලොකු වුණාම මාමා වුණ මරනවා. ඉතින් මේ Tamante සිදුවන්නට තිබෙන අනාගත මරණයක්. ඒ කරන පුද්ගලයා කෙරෙහි ඒ නිසා දැන් ඌ මට අනාගතයේදී මෙහෙම එකක් කරයි. කියලා දැන් ව්‍යාපාදේ උපදවාගෙන නැති කරනවා. නැති කරන්න උත්සාහ කළා. ව්‍යාපාද නීවරණ. ඒ නිසා මේ දැන් තියෙන ඒවා ගැන විතරක් නෙමෙයි අපි මේ නරක සිත් උපදවා ගන්න. තාම ඒ තත් තන ආවන තත්ත්වය ආවන එහෙම නැති දේවල් අනාගත දේවල් ගැන සිතලා දැන් ව්‍යාපාදය ඇති කරගන්න. කරන එහෙම වෙනවා. ඒක ඒකත් ඒ කියන්නේ ධර්මයේ වෙන්න අනත්තන් මේ අචරි අනත්තන් මේ කරති අනත්තන් මේ චරිස්සති ව්‍යාපාදුප්පයි. ඒ කියන්නේ මට මොහු අනර්ථයක් කළා දැන් කරනවා අනාගතයේදී කරාවි. මගේ ඥාතියාට මගේ මිත්‍රයාට මෙතන අනර්ථයක් කළා කරනවා කරාවි. ඒ අනර්ථය ගැන හිතලා. ඒ ගැන විතරක් නෙවෙයි කෙනෙක් තරහ වෙන්නේ. දැන් සමහරු සිටිනවා ඒ අය තරහ ගන්නේ Tamange තරහකාරයාට අනිත් තරහකාරයන් සමග අනිත් එක්කෙනා යාළු නිසා, මිත්‍ර නිසා. ඒකටත් තරහයි. පොඩි ළමයි වගේ සමහරුනේ පොඩි ළමයි නම් කියනවා මම අරයත් එක්ක තරහයි, ඔයත් තරහයි. එහෙම කියනවා. අන්න ඒ වගේ මිනිසුන් සිටිනවා. Taman යම් කිසි කෙනෙකු පිළිම සමග යම් කිසි අමනාපයක් ඇති කරගත්තම ඒක නැත්තාත් එක්ක මිත්‍රකම් පවත්වන අනිත් අයත් Tamanගේ සතුරාන් හැටියට සලකනවා. ඒ මිත් සමාජයේ සතුරාට උපකාරයක් කළා කරනවා ඉදිරියටත් කරાવી කියලා. මෙන්න මේ විදිහේ නුවණින් බලනනම් එහෙම පුළුවන් කෙනෙකුට ඒ වගේ තරහවක් ව්‍යාපාදයක් උපදවා ගන්න බැහැ. ඒකයි නුවණ ඕන කරන්නේ. ඒ අවිජ්ජා නීවරණය මේ ධර්මයට ඇතුළත් කරලා තියෙන නීවරණ වශයෙන් ඒ අවිද්‍යාවෙන් මේ වැහෙන නිසා තමයි මේ ඔක්කොම උපදින්නේ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, ඔයාදී ඒ ඔක්කොම. අපි ඊට වඩා අද කතා කරන්නේ අපි එතකින් නවත්වමු අනිත් දවසේ ඉතින්. සබ්බේ සංඛාරා අනිච්චා සීයදා පඤ්ඤාය පස්සී යතෙන් සිංහති විච්ඡේතනං හෝති සියා සබ්බේ සංඛාරා දුක්ඛා සේවා සංඥාත පස්සීය සම්බින්දති සිත්තේතනං දුක්ඛියා සබ්බේ ප්‍රමාණස්සා සේවා සංඥාත පස්සීය සම්බින්දති සිත්තේතනං දුක්ඛියා දුක්ඛත්තා දුක්ඛා දත්තත්තා දුක්ඛා දුක්ඛත්තා දුක්ඛා සතිපාණි ආකාශත්තා දුක්ඛා දේවා නාගාමි දුක්ඛා සම්මතං විද්වා සංගතං සාපනං ආකාසත්තාගේ මත්තා දේවා මතානුකූලිතා මත්තමනෝ විස්වාසංග සම්පාදනං ආකාසත්තාගේ මත්තා දේවා මතානුකූලිතා මත්තමනෝ විස්වාසංග සම්පාදනං